ඉන්දික මහත්මයා අත උස්සලා තියෙනවා ප්‍රශ්නයක් තියෙනවද? අවසරයි අපේ හඳුරන්නේ ඔබ වහන්සේ අර ප්‍රශ්න ප්‍රශ්නකට උත්තර දෙනකොට විපාක චිත්ත ගැන කිව්වා අපි විපාක චෛතසික ඉගෙන ගත්තා. විපාක මේ රූප ගැන ඔබ වහන්සේට මේ කියන්න පුළන්ද මොනක් හරි කියන හරියටම මහවල් රූප විපාක රූප කියන අදහස දැන් ඉත්ති භාව රූප පුරුෂ භාව රූප මේවා සම්පූර්ණ කර්ම විපාක හැටියට ඇතුළු ඊළඟට ජීවිතේන්ද්‍රිය රූප හදේවත් රූප මේවා සම්පූර්ණ කර්ම විපාකයෙන් ඇති වෙන රූප එතකොට හඳුනන්නේ ප්‍රසාද රූපත් ප්‍රසාද රූපත් කර්ම විපාකයෙන් ඇති වෙන රූප එතකොට ඒවා විපාක විදිහටයි ඇති වෙන්නේ එහෙම අපේ හම්දුනේ. තව එකක් මට මතක් වුණා වහන්සේගේ අර විපාක මේ කියන්නේ කර්ම ප්‍රවෘත්ති විපාක ගැන. අර ගුවන් අනතුරක් වුණානේ අපේ හම්දුනේ 207 එකේ 240 දෙනාගෙන් 40 241 එකක්ම මැරිලා එක්කෙනෙක් විතරක් ඉතුරු වෙලා. එතන මේ පැහැදිලිව අපේ හම්දුනේ නිකන් කර්මයක් වගේ එකක් පැහැදිලි වෙනව නේද අපේ හම්දුනේ. ඒක නිකන් දැන් එක්කෝ අනිත් අයගේ කර්මය වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ පුද්ගලයාට බරපතල කුසලයක් තියෙන්න පුළුවන් අහඹු අවස්ථාවකවත් මේ ජීවිතය අහෝසි නොවෙන. ඒ කියන්නේ එයාගේ උත්පත්ති කර්මය තරම්ම ප්‍රබලයි. ඒ උත්පත්ති කර්මයේ තියෙන ප්‍රබලත්වයත් එක්කලා මේ ජීවිතය අකාලේ නසන්නට සාංශාරික කර්ම තිබුණාට මේ භවය තුල මතුවෙන්න ඉඩක් නැහැ. අර උත්පත්තියේ ප්‍රබලත්වයත් එක්කලා. ඒතර එහෙමයි තමයි අර ජනවාරේ කියන්නේ ගලේ ගැහුවත් මරන්න බෑ කියලා. එතකොට එයාට අකුසල කර්ම තියෙන්න පුළුවන්. හැබැයි මේ භවයක සක්‍රිය වෙන්න, මේ මොහොතේ සක්‍රිය වෙන්න ඉඩක් නැති වෙන එකෝ උත්පත්ති බලය එහෙම නැත්නම් එයා යෙදිලා ඉන්න ප්‍රතිපත්තිය එහෙම නැත්නම් එයාට ආශිර්වාද කරන එයාට සහාය වෙන දෙවි දේවතාවුන්ගේ සහාය මේ මොනවා හරි හේතුවක් නිසා මෙතන සුරක්ෂිත වෙන්නට පුළුවන්. ඉතින් දෙවියන්ට සහාය වෙන්න පුළුවන් වෙන්නේ එයාට ඒ බඳු කුසල කර්මයක් තියෙනවා නම් පමණයි. එහෙම නැත්නම් දෙවියන්ට සහාය වෙන්නත් බෑ. ඉතින් මොකක් හරි එහෙම සුරක්ෂිත වෙන්නට සාධකයක් තිබිලා තියෙනවා. ඒක කර්මයමද එතකොට කර්මය මත පිහිටපු තවත් සාධක ගොඩක්ද කියන එක අපට හරියටම විනිශ්චය කරන්න පහසු නෑ. කොහොම හරි ඒකට යම් කර්ම වේගයක් ඒ ඒ හා බද්ධ වෙනවයි කියන එක අපට හඳුනා ගන්න පුළුවන්. අර අකාලේ මැරිච්ච සියලු දෙනාමත් කර්මය නිසාමද මැරුණේ. එහෙම නැත්නම් යටපත් වෙන්නලා තිබිච්ච කර්ම අවස්ථාවත් එක්ක මතුණාද? එහෙම වෙන්න පුළුවන්. දැන් සුනාමියේදී මියගිය සියලු දෙනාම අනිවාර්යෙන් කර්මය නිසා මැරුණා කියන්න බෑ. සිද්ධිය සිද්ධ වෙනකොට ඒ අවට ඉන්න බොහෝ දෙනා ඒකත් එක්කලා විනාශ වෙනවා. එතකොට ඒ විනාශ වෙනකොට ඒ අය ඒ මොහොතේ අකාලේ මැරෙන්න සුදුසු කර්මයක් මතුවලා කර්මය විසින් ජලකඳ මෙහෙවුවා. මේ ජලකඳ ආපු නිසා ඒ අයට අකල් මරණයක් උරුම වුණා. එතකොට ඒ නිසා එතන කර්ම සාධකයේ නෙමෙයි මූලික වෙලා තියෙන්නේ අර අහමු සිද්ධිය. ඒතර සිද්ධිය මූලිකව කර්මයක් විපාක දෙන්නට අවස්ථා සැලසෙනවා. එතකොට අපි කර්මයෙන් සිද්ධ වුණා කියන්නේ කර්මය විසින් පරිසරය හදාගෙන එතකොට කර්මය විසින්ම මොහොත ගොඩ ගන්නවා. කර්මය විසින්ම ගිනි ගන්නවා. ඒ වගේ වෙනකොට ඒක කෙලින්ම කර්මයෙන්ම තමයි ඒක හසුරුවන්නේ. එතකොට ওই අවස්ථා දෙකෙන් දෙකම වෙන්නට පුළුවන්. එහෙනම් අපේ අන්තරණය උපන්සර බොහොම පිං විස්තරාත්මක පිළිතුරට අවසරයි තෙරුවන් සරණයි.